අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උච්චති භික්ඛවේ සෝකෝති කෞරුණ්‍ය මහා සංඝරත්න අවසරයි අපි මේ මහා වචිනාකමකින් යුක්ත වූ සතිපට්ඨාන සූත්‍රයේ අනුව සූත්‍රයට අනුව පවත්වාගෙන ධර්ම දේශනා මාලාවේ අද වෙනකොට 67 වෙනි අංකයටයි මේ මුල පුරන්නේ. ඒ වෙනකොට අපි දුක්ඛ සත්‍යය නැත්නම් ධර්මානුපස්සනා කොටසට ආйти දුක්ඛ සත්‍ය කොටස් කොටස් වශයෙන් අපි දන්නා ප්‍රමාණයට අත්දැකීම් ඇති ප්‍රමාණයට විස්තර විභාගයක් ඉදිරිපත් කර ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ගිය වාර කීපයකදී ජාති, ජරා, මරණ කියන මේ කොටස් ඉදිරිපත් කරගත්තා. ඒ සෑම අවස්ථාවකම ධර්ම දේශනාවක්, ධර්ම දේශනා, ධර්ම ශ්‍රවණියත් ආයාස කරනවා. ඒ මොකද මේක තාමත් ජනප්‍රිය පියපදවන ධර්ම කොටාශයක් නොවන නිසා. දැයි ප්‍රධාන වශයෙන් මේ ජාති, ජරා, මරණ කියන සමත ක්‍රමයට විපස්සනා ක්‍රමයට නැත්නම් සාමුති ක්‍රමයට එහෙම නැත්නම් පරමාර්ථ ක්‍රමයේද දකින්න පුළුවන් මේ කොටස් රූප ධර්ම පිළිබඳව එහෙම නැත්නම් මේ මනුස්ස කාය సంతානය පිළිබඳව සම්මුති වශයෙන් පරමාර්ථ වශයෙන් බෙදලා වෙන් කරා. ඒකම ඇත්තා වූ යම් කිසි මානසික කොටසක් මනස හා සම්බන්ධ කොටසක් තමයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියලා සඳහන් කරන්නේ. මේ කොටස් වල අර ජාති ජරා මරණ කියන කොටස් වල වගේම ඊටාම ආයාස කරගතියක් තියෙනවා. බොහොම වින්දනයක් කරන්න බැරි තත්ත්වයක් මේකේ තියෙනවා. එහෙම නමුත් ඒක අයින් කරලා මේ සීලාර පැත්ත විතරක් සුන්දර පැත්ත විතරක් මේ ලස්සන පැත්ත විතරක් ගත්තට ධර්මානුපස්සනාවක් නොවන නිසා දෝ සර්වචන් වහන්සේක ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපිට ඒ නිසා හිතේ තද ප්‍රිය මනාප ප්‍රණීත හැඟීමක් නැති වුණත් තීරුම් ගැනීමට සිද්ධ වෙලා තියෙනවා. සතිපට්ඨානයේම මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියනවා දෙකොටසක දෙපොලක සඳහන් වෙනවා. ඉතිසල්ලාම සතිපට්ඨාන සූත්‍රය ඒ කුරු දනව්වේ ඒ කුරු වැසියන්ට දේශනා කරන්න කලින් ඒ කුරු දනව තෝරා ගත්තේ මේ දේශනය විවරණය කර දක්වන්නේ. එහිදී බොහෝ සූත්‍රයන් වල දක්වනවට වඩා අල්ලතුවම ආනිසංස ප්‍රකාශ කිරීමේ විශේෂ උපක්‍රමයක් ක්‍රමවේදයක් සතිපට්ඨානී අතිපට්ඨාන සූත්‍ර ඉදිරිපත් කිරීමේදී තිබුණ බව තියෙන බව බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාණ සමතික්කමාය දුක්ඛ දෝමනස් සත්සංගමාය ආදි වශයෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස දුරු කිරීමට විද්වංශනය කිරීමට මේ සතිපට්ඨාන හේතු වෙනවා කියලා එක පොලක ආරම්භක පාඨයේ ආනිසංස දැක්වීමක් කරා. දැන් නැවත ධර්මානුපස්සනා කොටසේදී කතමෝච බික්කවේ සෝකෝ ඒ අර කලින්ම ආනිරන්තයක් වශයෙන් මේ සූත් මේ ධර්ම දේශනාවේ සඳහන් ක්‍රමයට ප්‍රතිපත්තාණිය සඳහන් ක්‍රමයට වන භාවනා කළොත් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස දුරු වෙනවා ඒක ඒකාන්තයි කියලා හඳුන්වා දීපු ධර්ම දේශනාවේ විවරණේ අවසාන කෙලවරට යනකොට එහෙම නැත්නම් උග්‍ර කොටසට උච්ච කොටසට මත්තක ප්‍රාප්ත කොටසට යනකොට නැවතත් මේ ශෝකය කියන ධර්මතාවය ඉදිරිපත් කරගන්නවා ධම්මානුපස්සනාවක් වශයෙන් යෝනිසෝ මනස්කාරයේ ලක් කරා. ඒක බොහොම සමානව තියෙන නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස කියන පහම එකට අරගෙන සාකච්ඡා කරන්න පුළුවන්. ඒවා ඔක්කොම මනුස්ස වර්ගයා, සත්ත්ව වර්ගයා විසින් නැත්තම් හොඳයි කියලා හිතන මානසික ධර්ම කොටස්. ශෝකය කියලා කියන්නේ යෝකෝ අඤ්‍යතරඤ්‍යතරේන ව්‍යසනේන පුත්තමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛස්ස පුත්තස්ස යම් කිසි වූ ඥාති ව්‍යසන වස්තු ව්‍යසන භෝග ව්‍යසන සීල ව්‍යසන දිට්ඨි ව්‍යසන කියන්නේ මේ නැතිනාස්ති කර ධර්ම පහෙන් පහසක් ලබන ලද්දකු විසින් <clears throat> එහෙම නැත්නම් යම් වූ ආකාර දුකකින් පෙළලාදක විසින් යම් ශෝකයක් හිත හත වෙලා ගන්න ආසුරු ශෝක ස්වરૂපයක් ඇති කරනවා සෝචන අද ආත්පසින් වෙලාගෙන දවන තත්වයකට ඇති වෙනවනම් සෝචිතත්තං එවැනි දවන භාවයකටපත් වුණා නම් එහෙම නැත්නම් අන්තෝ ශෝකෝ අන්තෝ පරිශෝකෝ ආදී වශයෙන් අභ්‍යන්තරයෙන් හට ගන්නා වූයේ අභ්‍යන්තරයෙන් ආස්පතින් හට ගන්නා වූයේ ශෝක භාවයකට මේ සතිපට්ඨාන අර්ථකථනයේ අනුව ශෝකය කියන වචනේ සම්බන්ධ කරනවා. මේක මුදන්න <clears throat> දෙයක් නෙවෙයි විශේෂයෙන්ම දන්නේ මතක තියෙන ප්‍රිය දෙයක් විදිහට නෙවෙයි ඒක <clears throat> නොදකින්නවා නම් හොඳයි නොපතන ධාපි ධර්මයක් විදිහටයි ශෝකය සෑම මිනිසෙක් විසීම සලකන්නේ. ඒ සත්තුන්ගේ ඉරියව් දිහා බලනකොට ඒ සත්වයින්ගෙත් ඒක විශේෂයි තියෙන්නේ මේක නොවෙනවා නම් හොඳයි කියන අදහසක් වගේ එකක්. මේක සාමාන්‍ය කරන ධර්ම විග්‍රහයකට අභිධර්ම විග්‍රහයකට අනුව බලනවා නම් ද්වේෂ චෛතසිකය. ඒක තේරුම් ගැනීමම යෝගාවචරයට විශාල සහනයක් ගෙන දෙනවා. අසහනය ගැන දැන් අපි කියනවා මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ව තමයි අසහනය කියන්නේ ඒ අසහනය ඇති වෙන්නේ ද්වේෂයිතසිකයක් නිසා කියන එක තේරුම් ගත්තොත් යෝගාවචරාගේ සමීකරණය විසඳීම ගාන හැදීම බොහොම පහසුවටපත් වෙනවා. ඒක නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මේ පහම ද්වේෂ ජවන ද්වේෂය සහිත හිතකින් ඇති වෙලා ඒක නතර කරගන්න බැරි තරමට කස කැවිලා වේග වෙච්චාම ඇති වෙන දුවන්නා වූ ජවන ස්වරූපයකට තමයි මේ කියන්නේ ශෝකය, පරිදේවේ, දුක්ඛය, දෝමනස්සය, උපායාසය. ඒ වුණාට අපි දැන් මේ දුක්ඛ සත්‍ය පිළිබඳව ඉදිරිපත් කරගෙන තියෙන ඒ ඉදිරිපත් කරගත්ත එක තව ස්වල්ප දේශනාවක සුළු ගණනකින් අපි යනවා සමුදේ සත්‍යයට නමුත් සරුවචන වහන්සේ මේ සියල්ලටම සමුදේ දක්වලා තියෙන්නේ ද්වේෂය නෙවෙයි. කෘෂ්ණා. වෙනත්නම් කියනවනම් ආසාව. අපි ඇලීම, සාගැසීම කියනවා සංහාව ද්වේෂය කියන එකට. එතකොට මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ඕනම ජීවිතයක ප්‍රතිකඩක ගෑවිලා, තරවිලා තියෙනා වූ මේ අයින් කරන්න බැරි පිළිලය අත්‍යවශ්‍යයෙන් අයින් කළ යුතු නමුත් අයින් කරන්න බැරි මේ පිළිලය ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ ද්වේෂය. එතකොට දුක ඇති වෙන්නේ කායික දුක නම් අර කියන විදිහට ආසාවල් නැතිවීම නිසා වෙන්න පුළුවන්. මේ මානසික දුක ඒකාන්තයෙන්ම ද්වේෂයෙන් ඇති වෙනවා. එහෙමනම් කොහොමද සමුදේ සත්‍යයට මේක සම්බන්ධ කරන්නේ? සමුදේ සත්‍ය එකම කාරණාව වෙන්නන්නේ සංහාව. કૃષ્ණාවට සම්බන්ධ වෙනවා. මේ මේ දෙකේ තියෙන ආ වූ පරස්පර විරෝධී භාවය නිසාම මානසික රෝග ගැන කතා කරන්න ගියාම අමුතු ගුඪත්වයක් අමුතු গুপ্ত ස්වરૂපයක් සංගවිත ස්වરૂපයක් ඒක සාමාන්‍ය මූල ධර්ම අනුව පරමාර්ථ ධර්ම අනුව ගත්තොත් ඒකම අමාරු නෑ තේරුම් ගන්න. නමුත් ඒ අමාරු වෙනකොට ශෝකය ඇවිල්ලා නම් ශෝකයට පත් වෙලා ඉන්නකොට නම් ඒ තේරුම තේරුම් ගන්න අමාරුයි. ඒක නිසා ශෝකයක් නැති වෙලාවක මූල ධර්ම කරුණු හොඳට කොණ්ඩයක් ගැට ඇරලා පීරන්න වාගේ දිග කොණ්ඩයක් මේක ඉරවුල් කරගන්නවා. යම් වෙලාවක ද්වේෂයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ Taman ආශා කරන දෙයක් නොලැබීම නිසා. ඒ ආශා කරන දේ නොලැබෙනවා වෙනුවට වෙන ඊට වඩා අඩු තක්සේරුවක් ඇති හෝ ඊට වඩා නොගොස්නා දෙයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ ලැබිච්ච දේ නෙවෙයිනේ. අපේක්ෂාව ඒ නිසා වැඩි වේලාවක් ඇත්තේ කාස්තේ කරගෙන ඉන්නකොට එක්කෝ මේ අකමැත්ත ලැබිච්ච දේ කෙරෙහි ද්වේෂයක් පහළ කරනවා. මේක නිසයි මට මේ හොඳ අවස්ථාව පැහැර හැදී. හොඳ දෙයක් ලැබෙන්න තිබුණ ඒක නැති වුණේ මේක ලැබුණ නිසායි. ඒ නිසා මේක එක්කෝ වරසණ්ඩෝනේ නැති කරන්න ඕනේ දුරු කරගන්න ඕනේ කියන අදහස අර ලැබිච්ච දෙයට ඇති වෙන්නේ ඒ වෙනුවට Taman බලාපොරොත්තු වෙන්නා වූ ලෝභ ජනක වස්තුවක් නොලැබී යාම නිසා. ඒක නිසා ද්වේෂය ලෝභයේම දරුවෙක්. හැබැයි අන්‍යම් ව්‍යායකින් ඇතිවෙච්ච අනියම් දරුවෙක්. ඉතින් මේ නිසා සාමාන්‍යයෙන් ගත්තොත් ඔය බටහිර මනෝවිද්‍යානුකූලව බලනකොට මුළු මනෝවිද්‍යාවම කැටි කරලා ගත්තොත් ද්වේෂයිතිකයි වැඩ කරන්නේ. ඒ ද්වේෂයිතිකයට උත්තර හොයන්න ඒගොල්ලෝ බලහන යනකොට පෙන්නලා තියෙනවා ද්වේෂයිතිකය කියලා කියන්නේ රාගයිතිකයක ප්‍රතිඵලයක් එහෙම නැත්නම් අතීතයක ප්‍රතිඵලයක්. මේ චිත්තක්ෂණේ වෙන දෙයක් නෙවෙයි. ඒක ඉස්සරහ චිත්තක්ෂණයේ හෝ ඊට එහා ගියදයක්. ඊට ඉස්සර චිත්තක්ෂණය බොහෝ විට ඇලීමක් බැඳීමක් නිසා ආසාවක් නිසා ඇතිවෙච්ච දෙයක්. ඒක නිසා තෝකයක් ගත්තොත් අඤ්‍යතරඤ්‍ය තරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්‍යතර වූ අඤ්‍යතර වූ යම් ආකාර වූ ව්‍යසනයකින් ස්පර්ශතරන් ලද්දා වූ අඤ්‍යතරඤ්‍ය තරේන දුක්ඛස පුත්තස්ස යම් කිසි වූ දුකකින් ස්පර්ශ කරන ලද්දා වූ කියනකොට පැහැදිලි වෙනවා අපි මේ ව්‍යසන ධර්මයක් නිසයි ශෝකේ පහල කරගන්නේ. ව්‍යසනය ඇති වෙන්නේ මොකදද? ඥාතිින්ද සියාතාව නිසා, වස්තුවද සියාතාව නිසා, භෝගයන්ද සියාතාව නිසා, මේ සීල වෘතවලට සම ආසාව නිසා, දෘෂ්ටියට සියාතාව නිසා. ඒ ආසා කරන්නා වූ ඒ ඥාතිින්ද ව්‍යසනයක් ඇති වුණා නම්, ඥාතිින්ද විනාශයක් ඇති වුණා නම් ශෝකයක් ඇති වෙනවා. අපි ආසාවෙන් රස කරා වූ භෝගයට වස්තුවට ආසාවෙන් රකින්නා වූ සීලයට ආසාව රකින්නා වූ අපේ දෘෂ්ටි මත මතාන්තර වලට යම් විදියකට පරස්පර විරෝධී භාවයක් ඇති වුණා නම් ඒ ඥාතියින්ට ඒ වස්තුවට ඒ භෝගයට ඒ සීලයට ඒ දෘෂ්ටියට යම් තාක් ප්‍රේම කරාද යම් තාක් ඇලුම් කරාද ඒ හා සමානව ශෝකයක් මතුවෙනවා ඒ නිසා ශෝකය ඇති වුණාට පස්සේ ඒ ශෝකය මකන්න හදනවා කියලා කියන්නේ අර තරව ගෙඩියක් විතර ගෙඩියක් වගේ එක තරව ටික විතර ටික ඉඳ දෙන්න නැතුව තුවාලේ මකලා තියාගන්න හදනවා වගේ වැඩක්. ඉන්නේ ඉන්න පුපුරු ගන්න. ඒ ශෝකය කියලා කියන්නේ ලෙඩේ නෙවෙයි. ලෙඩෙන් ඇතිවෙච්ච අතුරු ඵලයක්. ඒ අතුරු ඵලය මැකුවක් හැදුවත් වැඩි උනත් අඩු උනත් රෝග මූලයට ගියේ නැත්නම් විගතෝම අපි මේ ශෝකය කියන රෝගයෙන් පෙළෙනවා සංසාර රෝගයෙන් පෙළෙනවා නමුත් මේක අපි කලින් පොදුවේ සඳහන් කරගත්තා සියලු සත්වයන්ට සහ සියලු මනුස්සයන්ට පොදුයි කියලා නමුත් සරුවචනාන්සේ ලෝකේ පහළ වෙන්න කලින් නම් ඒ කතාව ඇත්ත සරුවචනාන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ උන්වහන්සේ ශෝකයෙන් තොර වූ සත්කොත්තාගයකට මේක ඉන්න පුළුවන් භාවයකට ආර්ය ලෝකයක් ආර්ය සම්බන්ධයක් ආර්ය විනයක් ආර්ය ධර්මයක් ආර්ය પરම්පරාවක් ඇති කරගන්නවා ඒ ආර්යයන් වහන්සේලාට ඥාතීන් ඒ ආර්යයන් වහන්සේලාට වස්තු වෙන ඒ ආර්යයන් වහන්සේලාට භෝගන ඒ ආර්යයන් වහන්සේට සීල වෘතන උන්වහන්සේලාට දෘෂ්ටි නැහැ ඒක කවදාකවත් වස්තු යන වියතනයක් භෝග වියතනයක් ඥාති වියතනයක් සීල වියතනයක් දික්ඛ වියතනයක් සහතන් වහන්සේට නැහැ ඒ නිසා රහතන් වහන්සේට සෝකේ නැහැ ඒකයි මේ අභිපතහනේ මුලදීම ඒ කායන මාර්ගයක් විදිහට විශ්වාස ඇතිකරන්ට ශ්‍රද්ධාව ඇතිකරන්ට මතක් කරලා දීලා තියෙන්නේ සත්‍යාගේ විසුද්ධිය, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස දුරු කිරීමක් මේකෙන් කරන්න පුළුවන් කියන්නේ. ඒ නිසා දුරු කරන්නේ ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස කියන එක අර වියසන ධර්ම වලට හේතු වෙන්නා වූ ආසාව දුරු කිරීම මාර්ගය. ඒක නිසා මේ ශෝකය පරිදේව දුක්ඛ දෝමනස් ආදී ධර්මයන් සාකච්ඡා කරනකොට අපි පැහැදිලිවම තේරුම් අරගෙන ඉන්න ඕනේ දුකට පත්වෙච්චත් අන්න මේක තේරුම් කරගන්න තරම් විශ්වාසයක් නැහැ. ශෝකයකට පරිදේවයකට දෝමනස්යකට උපායාසයකට පත්ලා ඉන්න කෙනෙකුට මේ කියන මේ දුක ශෝක පරිදේව දුක්ඛ දෝමනස් කියලා කියන්නේ ද්වේෂ චෛතසිකයයි ද්වේෂ චෛතසිකය කවදාකවත් තෘෂ්ණාව නැතුව ආසාවකින් තොරව හටගන්නේ ඒ ආසාව තෘෂ්ණාව මේ වර්තමානයේ පේන්න පුළුවන් නොපේන්න පුළුවන් ඒක අතීතයි තිබියක් ඒ නිසා ශෝකේ නැති කරන්න නම් ශෝකේටපත් වෙන තෘෂ්ණාව කියන්නේ ඇති කරගෙන තෘෂ්ණාංශ ද්වේෂයට කියලා ද්වේෂය නිසා ශෝක ඇති කරගෙන පෙළෙනකොට ඒක මකන්න හදලා ඒකදී තේරුමකුත් නැහැ කවදාකවත් ප්‍රශ්නේ මූලයට යන්නත් බෑ මේ නිසා මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පිළිබඳව ආස්තික වාදීන්ගේ ආකල්ප නාස්තික වාදීන්ගේ ආකල්ප කියන මේ දෙක බලනකොට කොයි කෙනා ප්‍රශ්නේ මුල තේරුම් අරගෙන තියනවද නැද්ද කියන එක බොහෝම ප්‍රකටයි. මේදී කිසිම අන්තවාදයකට සර්වචනාධික ධර්මයේ කියන්නේ. උන්වහන්සේ ශෝකය නැති කරන්න බෑ කිව්වෙත් නෑ. ඒකාන්ත හසුපත්තානේ මුලදී හරිදී අනුගාස්ත්‍රයේ ගෙවීමේ ක්‍රමයට ගුරුකමක් කරලා දෙන ගුරුවරයෙක් වාගේ. උන්වහන්සේ දේශනා කර ඒකාන්තව සෝක පරිදේව දුක්ඛ සමන්නති කරනවා. නැතිකන මාර්ගයනේ දේශනා කරා. ඒ සඳහා සෝක පරිදේව දුක්ඛ දෝමනස අත්‍යාවශ්‍යයි. මේ සෝක පරිදේව දුක්ඛ දෝමනස න්‍යාසමයි කෙනෙකුට කවදා හෝ නැති ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. ඒක බුද්ධහල ප්‍රතික්ෂේප කරලා නැහැ. නමුත් කවදාකවත් කාටවත් ව්‍යසනයක් ඇතලා ව්‍යසනයක් කරලා ශ්‍රද්ධාව ඇති කරපන් කියලා නම් බුදු කටින් නම් කවදාකවත් බුදු වචනකින් නම් පිට වෙලක් නැහැ. සෝපපරිදේව දුක්ඛ දෝමනස ජීවිතේක අංගයක්. ඒ අංගය එක එකනාට එක එකතාවට මතුවෙනවා. ඒ මතුවෙන ක්‍රමය අරවචනන්ත පිළිගන්නේ තෘෂ්ණාව කියලා. ප්‍රබලදාරි දෙවියන් වහන්සේ මේක මගේ ශාපය කියලා. තොපි කරපු ඒකා මුළු මුළු වැරද්ද වෙන්නේ මම තොපට සාප කිරීමක් වශයෙන් වියසන පමුණුවා. මේ දෙයියා නවුන් කාර්යයක් නෙවෙයි කා විනාශකයක් කියලා හවත් යන දෙමින් අපි. මේක මේ වියසන මවන්නේ. ලෝකේ පුරා හතියේ කොනට ඇතිලා තියෙන මේ ශෝකේ දිහා බලනකොට පුදුමාකාර විසන රෝගයක් තියෙනවා. ඒක බාර ගන්නවා නම් නවුන් කාර්යය. ඒ නවුන් කාර්යයට කියන්නේ විනාශකයක්. සර්වඥාන්සේ දේශනා කරුවා භාවනා කරන තමන්මයි මේ විනාශකයා තමන්මයි තෘෂ්ණාවන්තයා තමන්මයි මේ ද්වේෂය පහල කරගන්නේ තමන්මයි ශෝක කරන්නේ ඒ නිසා තමන්ට සද්ධාව පහල වෙනවා මෙන්න මේ සද්ධාවෙන් සර්වඥ දේශනාවට හොඳට අහුම්කම් දීලා ශෝකයටපත් වෙච්ච වෙලාව නෙවෙයි කියලා කියන්නේ අනේ තමයි වේදනාත්ම බුද්ධලයට ධර්මයේ තේරෙන්නේ නැහැ. වේදනාත්ම බුද්ධලයට විනය රකින්න බෑ ඒ නිසා වේදනාව දුක තොර මධ්‍යස්ථ ධර්මයක ඉඳගෙන ඊට පස්සේ යෝනිසෝමනස්කාරයෙන් හිතන්න මේ පැමිණි දුක පැමිණි ශෝකය තනිරහ කරගන්න තමයි ධර්මය ඒ ශෝකයේ දිහා ඒ දුක දිහා අපි මූලද්‍රව්‍යයක් අමුද්‍රව්‍යයක් දිහා බලන නිස්පාදකේ කොහොමද මේ අමුද්‍රව්‍ය යොදාගෙන අවසාන කාටත් සුපිවර ගන්න පුළුවන් මිහිරි ඵලයක් ලබා ගන්නෙ අන්නේ වගේ ශෝකේ මුල් කරගෙන ශෝක දුරු කිරීමේ මාර්ගය කොහොමද ඇති කරගන්නේ කියන එකයි මේ සතිපට්ඨාන සූත්‍රයේ ශෝකය අතුල් කිරීමේ පරමාර්ථය ඒ සුද්ධ පුරාණේ සඳහන් කරනවා ඉතින්වද පැහැදිලිවම කියනවා මම උඹලාට ඉස්සර වෙලා මොහොමඩ් පහල කරන්න ඉස්සරලා මේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් මම ඊසායල් ජනතාවට සබීර් මේ වෙන සාස්තුවරයෙක් නැත්නම් වෙන දිව්‍යනාථකින් නියුදිතේ කියුවා කතෝලික ජනතාව වෙනුවෙන් ඒ මෙසයියා ඒවලා කියනවා ඒ ඒවලා මුම්බලා හරියට මම යවපු නියෝජිතයාට අපෝස්තල් වරු කියලා කියන්නේ ඒ අපෝස්තල් වරුන්ට ගෞරවයෙන් සද්ධාවෙන් කියන දේ ආවෙ ඉන්නවද බලන්න මම උඹලා ඊගාට වියසනෙව්වා උඹලට මේ විනාශ ධර්ම එහෙම නැත්නම් කියනවා නම් පැතිරෙන රෝග නියඟ දුර්භික්ෂ ආදී ඒ උපද්‍රව වේවා උපද්‍රව වේලා මම බැලුවේ උඹලා මේ උපද්‍රව ඉස්තරා දෙවියන් වහන්සේගේ මහා බලවත්කම දෙවියන් වහන්සේගේ මහා මෞංකාරකම දැකලා යතහත් පහත් ස්වරූප වුණා නම් උඹ මා උඹලා විසින් මම ඉවන ලද ඒ අපෝස්තල් වරුන් කියන දේ අසාවින් එයත් සංකේතේ සද්ධාව පිටුවා ගනී. නම ඒ වෙනුවට උඹලා කිව්වේ මොකද්ද? උඹලාගේ හිත දරි කරගත්තා අපෝස්තල් වරුන්ගෙන් ඈත් වුණා මේ නිසා සාසන උඹලාගේ හිත සම්පූර්ණ පාපයට පෙළඹුවා. එහෙනම් දැන් ඉදව ගනිලා. එහෙමනම් දැන් ඉදව ගනිලා. මං ඒ නිසායි මේ මුස්ලිම් ජනතාව වෙන් කළ මොහොමඩ් දෙවලා තියෙන්නේ මොහොමඩ් ළඟත් තියෙන ඔච්චරයි මම ඊට පස්සේ උඹලට ව්‍යසන එවනවා අන්නේ ව්‍යසන වලදී පුළුවන් තරම් යතහත් පහත් ඒ අපෝස්තල් වරයාට එයා දෙන උපදේශන වකට ඉදු කරන්නේ එතකොට දිව්‍යන් වහන්සේගේ පූර්ණ අනුකම්පාව එහෙම නැත්නම් දයාව ආශිර්වාද ලැබේ. ඒකෙදි තමයි හොඳ කාරණා කියනවා <clears throat> මේ ව්‍යසන ආවද වෙලාවේදී හිත දැඩි කරගත්තා කියලා කියන්නේ ද්වේෂය පහල කරගත්තා කියන එක. ද්වේෂය පහල කරමු ගමන්න සාතන්ගේ ක්ෂේත්‍රේ බාටපත් වෙනවා. සාතන් මනාප දෙයක් කරනවා කියලා කියනවා ද්වේෂය හිතට. ද්වේෂය හිත සාතන්ගේ. අපේ වැත්තෙන් කියනවා මාරයි. ඒක නිසා යම් ශෝකයකට පරිදේවයකට දුක්ඛයකට දෝමනස්සයකට උපායාසයකට හේතු වෙන්නා වූ ඒ ජාති වේතනයක් වස්තු වියතනයක්, භෝග වියතනයක්, සීල වියතනයක්, දෘෂ්ටි වියතනයක් ඇති වෙච්ච වෙලාවක යම් කිසි කෙනෙක්ගේ ශ්‍රද්ධාව, යෝනිසෝමනසිකාරය, ධර්මාර ධර්ම ප්‍රතිපත්ති ආදී දේවල් වලට සුද්ධ අවස්ථාවක් කරගන්නව වෙනුවට ද්වේෂ ජවන, ද්වේෂ හිතකින් පහළ වෙන ජවන වලටපත් වුණා නම් ඒක ඉතින් මායාවේ කම්මල තමයි. යකාගේ කම්මල තමයි. ඒක හදන්න දෙවියන් ආශේතියා සරුවචනාකේවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ මොකද එවැනි කෙනාට බණ තේරෙන්නේ නැහැ. එවැනි කෙනාට ඉස්පාදුවක් නැහැ. බණ ටිකක් විවේකීව අහගෙන ඉඳ සප්පාය අවස්ථාවක් නැහැ. මේ නිසා සර්වඥාන්සේ යුතිඋත්තර දේශනාවට සඳහන් කරනවා ද්වේමේ භික්ඛවේ පරියායන ධම්ම දේශනා. මහනි ධර්ම දේශනා කළ යුතු පරියාය ආකාර දෙකක්. එකක් තමයි ඉදන් දුක්ඛ පාපං පාපතෝ පස්සති අයං පඨම දේශනා. අයං පඨම ධම්ම දේශනා. පාපය පාපේ වශයෙන් දකීවා පාපය පාපේ වශයෙන් දකිව් පාපේ පාපේ වශයෙන් බලව් කියලා අපි ඒක ධර්ම දේශනාවක් කරන්නේ පාපං පාපතෝ දිස්වා සත්ත නිබ්බින්දත විරජ්‍යත විමුක්තත අයං ဒ ුතිය ධම්ම දේශනා පාපය පාපේ වශයෙන් දැක එයින් අත්මේදීමට වෙන විදිහ කියන්නේ එහි නිර්වින්දනයක් ඇති කර ගැනීමට එහි විරාගය ඇති කිරීමට එහි මිදීමට කටයුතු කරව කටයුතු කරත්වා කටයුතු කරනවා නම් හොඳයි මේක දෙවන ධර්මදේ විශේෂයෙන්ම මේ ද්වේෂය සම්බන්ධ කටයුතු වලදී ද්වේෂය ද්වේෂය වශයෙන් දැක ගැනීම ඒක පිළියමට වැඩිය පිළියම් කරන්න ඉස්සර වෙලා අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් මේක ඇති වෙලා තියෙන්නේ ද්වේෂයක් නිසා කියන එක නැත්නම් මේ අපි ශෝකය කියලා කියනකොට ඉතාලම අනුකම්පා ස්වරූපයක් පෙන්වන්න තියෙන්නේ. ඉතාලමත් බැග අහිංසක භාවයක් පෙනෙන්නේ. නමුත් මේක වැඩ කරන්නේ ද්වේෂයේ නෙවෙයි ද්වේෂ ජවනි. හොද්දටම කතකවිච්ච ද්වේෂයක් වැඩ කරන්නේ කියන එක ඒ ශෝකයට පත්වෙච්ච බුද්ධලේ ආවෝද කරනකන් ඒ ධර්මයක් හෝ පිළියමක් හෝ සුපිරිමක් හෝ බලාපොරොත්තු වෙන්නේ. අද වෙලා තියෙන්නේ ශෝකයටපත් වෙච්ච එක්කනානම් දැඩි ද්වේෂ ජවනක හිතියා හෝ නොවේවා මේ ශෝකය සුවපත් කරන්න ඉදිරිපත් වෙච්ච යත්තන්ට ඇවිල්ලා තියෙන රෝගය තමයි භයානකයි. එයත් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ, ඉවසන්නේත් නැහැ, දන්නේත් නැහැ, දැනගන්න ඕනකමකුත් නැහැ. මේක පියවර දෙකකින් සමීප කළ යුතු தත්ත්වයක්. මමවත් අඩු ගන්න තත්ත්ව තේරුම් ගන්න නැතුව කොහොමද මේ ශෝකයෙන් පෙළෙන කෙනෙකුට උත්තර දෙන්නේ කියලා අර දෙවියන් වහන්සේ අත කියන්න කැමති නැති තැන මෝඩේ පිණුම් ගන්නවා වාගේ තමන් ශෝකය පිළිබඳව කිසිම හැඟීමක් කිසිම යාන්ත්‍රණය පිළිබඳ දැනීමක් නැතුව ශෝකීයත්තන්ට ආශිර්වාද ගැනීම පිණිස සුව පිළිම පිණිස මහා කරුණාවෙන් දාතු දෙපත්තට දීදුවාගෙන ඉදිරියට ඉදිරියපත් වෙනවා පුදුමාකාර අවස්ථාවාදී සත්‍යතියි මේ නැත්තම් මේ අපි පරිපන්නේ. මේවා අපරිස්සම් වෙන සරුවචනාංශ දේශනා කළ තියෙන දේවල් බොහෝම වටිනවා. හැබැයි මම නැවතත් මතක් කරනවා ශෝකයට පත් වෙනකන් ඉන්න එපා. මේ ධර්ම තේරුම් ගන්න. මොකද ශෝකයට පත් වුණාට පස්සේ ධර්ම තේරුම් ගන්න අමාරුයි. කැළඹෙන වතුරේ ඡායාව හොඳට පේන්නේ නැහැ. උතුරන වතුරේ ඡායාව හොඳට පේන්නේ නැහැ. ඒක තැම්පත් වෙනවා. ඒ නිසා තැම්පත් වෙච්ච වෙලාවක තේරුම් ගන්න ඕනේ රාගය හරි ලේසි. රාගය ඍජුයි. ආසාව දැඳීම ඒක බොහොම ඍජු ධර්මයක් මේ ඉදිරිපත් වෙච්චාම ඒක පිළියම් කරතයි ඒක හරියට දෙවි රෝගේ දන්නා රෝගෙද වේදනා කරුවා ඉවරයි මේක එහෙම නෙවෙයි ඒ රාගය නිසා මේ එවියතනට පත්වෙච්ච පුද්ගලයාට බාහිර ලෝකයටත් නොපෙනෙන ද්වේෂයක් හදගන්නවා මේ ද්වේෂයේ ප්‍රතිඵල ද්වේෂයේ රෝග ලක්ෂණ එළියට ආපුවාම ඒකට පිළියම් කරන්න හදන එකනහට අර රාගයෙන් ද්වේෂයෙන් කියන ඒ අධික ආතති වදිනවා. විදුලිය තර වේගයක් වැඩිලා ඉන්න කෙනාට ආදරෙන් අත තියලා ගන්න හැදුවොත් තියනත් එක්කම තමන්ට විදුලි වේගය කරනවා. ඒ නිසා තමන් වැඩ කරන්න ඕනේ වේලිච්ච දෙයකින් තමයි මේ බුද්ධයාට සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම නොවුනොත් ඒව අර අධික විදුලි තරය තමන්ට වාදිනවා. ඒ වාගෙම තමයි Taman කල්ලාතු මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් කියන දේවල් ද්වේෂයෙන් හටගන්න දේවල් මේ ද්වේෂයේ දේවල් කියන්නේ සංහාව රාගය මේ පුද්ගලයා දැන් රාගය සංහාවක් වාට විකෘත භාවයට පත් කරගෙන එහෙම නැත්නම් කියනවා නම් ප්‍රතිලිච්ඡ භාවයකට කරටිච්ච භාවයකට වංචක භාවයකට පත් කරගෙන ඒකට වේදේලා දඟලන වෙලාවේදී අපි ඒකට පිළියම් කරන්න ඉස්සෙල්ලා අපි ආන්තෝනේ දැනගන්න ඕනේ මෙන්න මෙහෙම වැඩක් මෙතන වෙන්නේ කියලා. මේ නිසා මේකේ භයානක අතුරු ප්‍රතිඵල අද කාලේ බොහෝම ප්‍රසිද්ධයි. මොකද බුද්ධ ආගම හොඟ කෙනෙක් සංකා වගේ රටවල දැනට සීයෙන් පැතිරෙමින් තියෙනවා. නමුත් බටහිර රටවල බුද්ධ ආගම පැතිරෙන්නේම දීන සම්මත රටවල බුද්ධ ආගම පැතිරෙන්නේම මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් දුරු කිරීමේ සුව සේවාවක් විදියට. ඒ සඳහා විශාල මේ ශෝකයේ දුකටපත් වෙච්ච මේ මානසික අසහනකාරී අත්වන් එක සාකච්ඡා කරමින් යාට අනුකම්පා කරමින් විශාල ආධුනික ස්වරූපයෙන් විදල ව්‍යාපාර කරනවා. ඔක්කොම සංයෝජන. ඔක්කොම පැය 10 දිනකට 10ට, පැය භාගයට, පැයකට ගණන් කරනවා. ගණන් කරලා ඔබේ තියෙන ශෝක පරිදේ දුක් දොමන ඔක්කොම දුරු කරනවා. මයිත් එක සාකච්ඡා කරන මම ඔබේ ප්‍රශ්නේ මූලයට ගෙනියනවා. මට වැඩ මොනවාක්වත් එපා වෙන අමතර මේ කටුක මච්චාසු වඳු මොනවාක්වත් ඕනේ සායකට විතරක් ගෙවන්න. ඉතින් අන්තිමට බලන්දා යම් විවේක සිද්ධ වෙනවා. අපාජයකට වගේ ඒ රෝගය සමීප කරන්න ආපු ඇත්තට අන්තිමට මානසික අසහනයක් ඇවිල්ලා ඒ මිනිස්සයා සමීප කරන්න බැරි මානසික රෝගයක් වඩපත් වෙච්ච දවසට තමයි මේ ඩයි මේ ඩයි දෙන්නම වැඩ කරනවා. ඒ නිසා යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් තව කෙනෙකුට භාවනා උගන්වන්න, තව කෙනෙකුට සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් අවවාදන් සාසනා කරන්ට මතක තියානින්ද තමන්ගේ ඒ තියෙන රාග දෝෂ මෝහ පිළිබඳව සෑහෙන පරිත්‍යාග සෑහෙන හැඟීමක් ඇති කරගෙන මිස තමන් මේ දේවල් වලට වැස්සෝ ඒ කාන්තේම අර මේ භයානක රෝග පැතිරෙන තැනකට ආරක්ෂා සහිතව රහිතව ගිය වෛද්‍යවරයෙකුට ඒ රෝගය වැළඳෙන්න තියෙන අවස්ථාව වගේ භයානක තත්ත්වයක්. ඒ නිසා යන්න ඉස්සෙල්ලා මේ රෝග වෛද්‍යවරයා තමන් ඉන්නත් කරගන්න. මේ රෝගයට ප්‍රති ප්‍රතිශක්තියක් ඇති කරගෙනයි රෝග භූමියට යන්නේ. එනම මොනවාක්වත් නැහැ. අර දෙවියන්ාතේ අතේ ඇඟිල්ල මේ හිතගෙන ඉන්න කමක් නැත්නම් වල මෝඩේ පිටුම් ගන්නවා වගේ බොහෝ දෙනා මේ මානසික රෝගීන්ට මානසික ආධානකාරයින්ට වෙදකම් කරන්නේ නැහැ මොකද හොඳ මානසික ආධානකාරය උඹ දෙනේ හොඳ පෝසත්තු ඒ නිසා කියපු ගානක් දෙනවා ඒ වාගේම පටන් ගන්නකොටම ඒ ලහම් වෙන සුවද භාවයෙන් මේ මානසික රෝගය සෑහෙන සැන දෙනවා පෞලයාටත් ලොකු සාන්තියක් එනවා අන්තිම දෙතන රාග ස්වරූපේ මෛත්‍රී වැඩ කිරීම කියන පන්තනික ධර්මය හෝ ද්වේෂ ස්වરૂපයෙන් කරුණාව වැඩ කිරීම කියන වංශක ධර්මයේ සාහස්ව ලක්ෂණ කියාපතේ. සත්‍යකින්න බලනකොට පේනවා මේ සුදුස්කම් නැති වෛද්‍යවරු නිවිලවලා මේ ලෙඩු ඇති වෙච්ච අවස්ථාව ප්‍රයෝජනට අරගෙන අවස්ථාවාදීව කටයුතු කිරීමට මේ සෝකයේ කියන මාතෘකාව බොහෝම හොඳ පසුබිමක් සලකනවා. මේකේ තියෙනවා මේ වංශක ස්වરૂපේ ඒක නිසා යෝගාවචරය හොඳට තේරුම් අරගන්න ඕනේ භාවනා කරන්න ගියයි කියලා අපි සතිපට්ඨානේ පටන් ගත්තයි කියලා ශෝකේ නැති වෙන්නේ. මුගලදෙනෙක් සම් බලාපොරොත්තු වෙනවා ආරණ්‍ය ගත වෙනකොට පැවිදි වෙනකොට සතිපට්ඨානේ පටන් අරගත්තට පස්සේ එයාට අන්න ශෝකේ ඉන්න බෑ. කොහොමද එයාට අන්න ශෝකේ ඉන්නේ කියලා ඒ භාවනා ගැන නොදන්නත් ලොකු බලාපොරොත්තු ඇති කරගන්න. නමුත් යෝගාවචරය දන්නවා පැහැදිලිවම මේ ශෝකේද මුල් දිනේ වැඩ පිළිලක් අපි කරන්නේ. ඒ නිසා වෙනදාට වඩා ශෝකේ අපි ළඟ පැමිණෙන නිසා තමයි අපි ඥාතියින් අතහැරලා දාලා මේක තියෙන්නේ. අපි මේ වස්තුව භෝගේ අතහැරලා දාලා මේක තියෙන්නේ. අපි මේ සීල පුත දෘෂ්ටි අතහැරලා දාලා ඉන්න ඕන නැත්නම් සීලේ ප්‍රති මේ සීලේ ප්‍රතිස්ථාය කියන විදිහට නැත්නම් සීලය දෘෂ්ටියල් දෙක ඇති දෙනාට භාවනා කරන්න බෑයි කියන මූල ධර්ම අපි දෙහිත් ඇති වෙන්නේ මේ සියල්ලක්ම ශෝකයට හේතු වෙනවා. ඒ විදිහට අපි ඥාතින අතහැරියයි කියලා වස්තු අපහැරියයි කියලා භෝග අපහැරියයි කියලා අදිෂ්ඨමනය කළා කියලා ආවට අපේ හිත පැවිදි වෙලා නැත්තම් ඇඟනම් සූරකෙන් වෙලා තියෙන්න පුළුවන් හිත භෝගයයිලා තියෙන්න පුළුවන් නමුත් ඇඟ උනාට හිතේ පැවිද්ද නැත්තම් කොච්චර දෝවර ඥාති මාර්ගයෙන් එන මේ ව්‍යසන කම්පන හිතට වාදී වෙනවා වස්තු කම්පන භෝග කම්පන හිතට වාදී වෙනවා ඒ වගේම වැරදි ගුරුවරයෙක් වැරදි ස්ථානයකට වැටුණොත් සිතිවිලි විපස්ස පිළිබඳව දෘෂ්ටි විපස්ස පිළිබඳව විතරෝම කම්පනය කියනවා. එනිසා ශෝකේ නිතරම පැමිණෙන. මේ ශෝකේ පැමිණිච්චහම ප්‍රථමයෙන්ම අපි අර සිවිත්තක පාළිය සඳහන් කරන විදිහට පාපං පාපතෝ පස්සති. මේ ශෝකය එනත ඒ ශෝකයට හේතු වුණා වූ විද්‍යාසන දුක ඒක පාප ධර්මයක් විදිහට හොඳ පැවිදි වෙලා නැත්නම් ඇඟනම් සිවුරකෙන් වෙලා තියෙන්න පුළුවන්, හිත බෝගෑවිලා තියෙන්න පුළුවන්. නමුත් ඇඟ උනාට හිතේ පැවිද්ද නැත්තම් කොච්චර දෝ වර ඥාතින් මාර්ගයෙන් එන මේ ව්‍යසන, කම්පන හිතට වාදිනවා. වස්තු කම්පන, භෝග කම්පන හිතට වාදිනවා. ඒ වාගේම වැරදි ගුරුවරයෙක් වැරදි ස්ථානයකට වැටෙනවනේ ඒ සීල විපත්ති පිළිබඳව දෘෂ්ටි විපත්ති පිළිබඳව නිතරම කම්පන ඇති වෙනවා. නිසා ශෝකේ නිතරම පැමිණේ. මේ ශෝකේ පැමිණිච්චාම ප්‍රථමයෙන් අපි අර ඉතිවුත්තක පාළිය සඳහන් කරන විදිහට පාපං පාපතෝ පස්ස. මේ ශෝකය එහෙම නැත්නම් ඒ ශෝකයට හේතු වුණා වූ මේ ව්‍යසන දුක ඒක පාප ධර්මයක් විදිහට හොඳට ඒක දකින්න ඕනේ හිතනවා නම් කවුරු හරි මේ ශෝකේ ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ ඊගිය ආත්මය ඇති වෙච්ච හෝ පෙර ඇති වෙච්ච ශෝකයක් හේතු කරගෙන කියලා එහෙම නැත්නම් එන්න තියෙන ශෝකයක් හේතු කරගෙන කියලා ඊට වැඩිය බොහෝමත්ම සජීවී මේ පැමිණිච්ච නහයට තියෙන ශෝකේ. ඒක නිසා පැමිණිච්ච දුක, පැමිණිච්ච ශෝකය ඉතාමත්ම වටිනා මූල ධර්මයක්, අමුද්‍රව්‍යයක් යෝගාවචරය. හැබැයි මම කලින් සඳහන් කළ විදිහට කවමදාකවත් යෝගාවචරේ හෝ කර්මස්ථානාචාර්යවරයෙක්, සාස්ෘවරයෙක් ශෝකේ ප්‍රාර්ථනා කරන්න දෙන්න නරකයි. ශෝකයක් වේවා ව්‍යසනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන නරකයි ප්‍රාර්ථනා කරන දෙයක් නෑ ශෝක ව්‍යසන කියන එක ජීවිතයත් එක්ක නිතරම සමාහතරව ගණන් කරන දෙයක් පැමිණෙන ශෝකය පැමිණෙන ව්‍යසනය පාපයක් විදිහට හොඳට ඒකට මුහුණ දෙන්න පුළුවන් වෙන වර්තමානව ඒ ව්‍යසනය තියෙද්දිම වර්තමානව සෝචනා සෝකෝ සෝචන සෝචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ විදියට හොඳට තේරෙන වෙලාව කොච්චර කෑවත් කොච්චර නිදාගත්තත් කවුරුත් එක්ක hina වෙන පිරිසක් එක්ක කොච්චර ආශ්‍රය කරා අර ඇතුලේ වෙලාගෙන තවන තවන ගතිය නෑ කියන්න බෑ බෑ කියන්න බෑ තාලෙට එනවා මේක අයින් කරන්න උත්සාහ කරොත් කවදාකවත් අපිට පාපං පාපතෝ පස්සති කියන විදිහට පාපය පාපයක් විදිහට දැකීමේ මූලික ධර්මතාවය ඒ බණ සාකච්ඡා වෙන්නේ මේකට අප්‍රමාදී ගැන කතා කරන්න තියෙනවා කාරාපක අප්‍රමාදී. අපිට තේරෙනවා මොකද්ද එකක් පටලයි කියන්නේ. වෙන විදිහකට අපි දන්නවා හිත අරමුණෙන් කැඩලා ගිහිල්ලා එහෙම නැත්නම් හිත මේ වගේ පැත්තකට ගිහිල්ලා. එන්නේ වෙලාවේදී දැන් මේ තත්වය නිසා මට ද්වේෂය පහළ වෙලා තියෙනවා. ශෝකය තේරුම් ගන්න බැරි තරමට ද්වේෂය පහළ වෙලා තියෙන නිසා මේ ද්වේෂ පදනමෙන් තොරව ශෝකය දැක ගැනීම කියලා කියන්නේ නම් ගැඹුරු විපස්සනා. ඒක සාමාන්‍ය සතියකුන් අල්ලන්න තමයි. සතිය හුඟක් දිනු කරපු කෙනාට. ඒ ශෝකය පදනම් වෙලා තියෙන ද්වේෂය ශෝකය පවතිද්දීම දැක ගන්න පුළුවන් වුණොත් මේ ශෝකය දුක්ඛ සත්‍යයක් බවට දුක්ඛ ආර්ය සත්‍යයක් බවට පත් වෙනවා. ඒකයි මේක එතනයි මේක මේ ධම්මානුපස්සනාවට සම්බන්ධ වෙන තැන. ඒ ශෝකේ නිසා ඇති කරන්නා වූ සර්වචනාංශ මෙතන ශෝකයේ අර්ථ දක්වන්නේ ශෝකෝ සෝචනා සෝචිතත්ත. අද වෙලාගෙන දවන ගතිය. වෙහෙස කරන ගතිය. සොවින ගතිය, ශෝක කරන ගතිය, එවැනි ඒ ශෝකය හෝ අද වෙලාගෙන කරන හෝ එවැනි ශෝක කරන ගතිය කියන එක ඉතුරු වෙනවා ඒ කියන්නේ වර්තමානයේ පහදිලිවෙම හදවත තැවෙනවා. ඒ තැවීම ඉතුරු වෙනවා Taman ඒකට යෝනිසෝ මනසිකාරයෙන් බැලුවොත් ඒකට පදනම් වුණා වූ ද්වේෂයෙන් තොරව. මේක හුඟක් අල් වෙන එකක් නෙවෙයි. නිතරම අවශ්‍ය කරන දේකුත් නෙවෙයි. එක දවසක් හරියට මේක දැක්කම ඒ ජීවිතේ ප්‍රධාන සුළු වෙනසක් ඇති වෙන පෞරුෂත්වයේම ඒ පුද්ගලයා ලෝකයට දක්වන මේ ආකල්ප විකල්ප වල තුච්ඡර්චකම් වල පැහැදිලි වෙනසක් ඇති වෙනවා. මෙතෙක් වෙනකම්ම ඔහු ශෝකේ දැකලා තියෙන කළු පාට රෞද්‍ර වේසුමුණක් සහිතව ඔහු ඒක ද්වේෂයෙන් අයින් කරලා බැලුවත් පස්සේ ආර්ය භාවයට සත්‍යක් බවට පත් වෙනකොට දුක්ඛ ආර්ය සත්‍ය බවට පත් මේක වෙන්න උගා කසාත්මක ප්‍රයත්නයක් දුක ළඟට ගිහිල්ලා පස්ස හැරිලා එන දුක ළඟට ගිහිල්ලා බය වෙලා හැරිලා එන අවස්ථා රාශියක් විඳලා විඳලා විඳලා විඳලා තමයි මේ ශෝකේ ආපුවාම ශෝකේ නම් දුකයි තමයි ශෝකේ දුකක් බව දැන ගැනීම සපයි කියලා හරුවත් තමයි දේශනා ඒක සත්‍යයක් බවට පත්තන එක මකන්න බැරි සත්‍යයක් ජීවිතයත් එක්ක තියෙන. අපි මෙතෙක් කල් කිව්වේ ශෝකේ මකන්න හැදුවා. අපි වෙනකල් කරුවේ ශෝකයට උත්තර හෙව්වා. දැන් කරන් තියෙන ශෝකයට කෙලින්ම මුණ දීලා මේ ශෝකේ ඇවිල්ලා තියෙන ද්වේෂපද නෙමෙයි. ඒ ද්වේෂපදම ඇවිල්ලා තියෙන රාගය නිසා, ඒ නිසා අපිට ව්‍යසන ධර්ම සිද්ධ වෙනවා. ව්‍යසන නෑ රාගය නැත්තම්, ව්‍යසන නැත්තම් ද්වේෂයෙන්ෙත් නෑ, ශෝකයෙන්ෙත් නෑ. මෙන්න මේ ශෝකය ආපු වෙලාවක ඒක උපේක්ඛා වේදනාවස. එහෙම නැත්නම් ඒකට මූලික දෙන தത്വෙහි ශෝකේදී ආ බලන්න පුළුවන් නම් එතන පහළ වෙන ඥාණය ඇත්තම ඥානෙ නෙවෙයි ද්වේෂය නැතිකම. ශෝකේ සම්පූර්ණ ටෙම්පරාදෝ වෙනස් කරනවා. ඒක සම්පූර්ණ රසමසලුවක් එකතු කරනවා. එකතු කරාට පස්සේ ඔහු ඒ යෝග ආචර ඒ චිත්තක්ෂණේදී කර ගන්නා වූ ඒ ශෝකය පිළිබඳ දැනුම ඔහුගේ ජීවිතය අතීතට සම්බන්ධයි අනාගතට සම්බන්ධයි Taman ඉස්සරහින් කරන භාවනා කරන කෙනාට සම්බන්ධයි පස්සේ ඉඳලා භාවනා කරන කෙනාට සම්බන්ධයි ඒක ඒ මුළු ලෝකෙටම අදාළ ධර්මයක් එදාට ඔහු මනුෂ්‍ය ජීවිතය සම්බන්ධව හති ගුණ ගෑවිච්ච ප්‍රධාන සත්‍යයක් මෙතෙක්ල් දුරු කරන්න උත්සාහ කරපු දෙයක් ප්‍රඥා මානසිකත්වයක ඉඳගෙන යෝනිසෝ මානසිකාරයක ඉඳගෙන දැක ගන්න පුළුවන් නම් අර කායනුපස්සනාවෙන් ලබන සතුටට වඩා බොහෝම ගැඹුරට ගිය සතුටක් පිම්බෙන වෙලාවදී පිම්බෙනවා කියලා මෙනෙහි කරනකොට ඇති වෙන සතුටට වඩා ආස්වාද කරනකොට ආස්වාද කරනවා කියලා කරනකොට ඇති වෙන සතුටට වඩා පය ඔසවනකොට ඔසවනවා කියලා හරියටම අරමුණ හිත එකතු වෙනකොට ඇති වෙන සතුටට වඩා විශාල සතුටක් ඇති වෙනවා ඒ මොකද මේ ශෝක ධර්මය පදනම කවුරු පිළිගන්න කැමති දකින්නේම අයින් කරලා පියලා අයින් මකන්න හදන දෙයක්. නමුත් මේ තුල ධර්මතාවක් නැත්නම් ධර්මානුපස්සනාවකට අවශ්‍ය පදනම තියෙනවා කියලා දැනගන්න නම් මේ ශෝකයට මුහුණ දෙන්න වෙනවා. මුණ දුන්නාම ඔය කියන තරම් යකා කනු නැහැ. දුවන්න ගත්තොත් නම් එළවෙලව ගන්න. නිසා ශෝකේ එනකොට ශෝකේ වශයෙන් දැක ගැනීම අර කලිමුත් මං කිව්වා වගේ නාම ධර්ම නාම ධර්ම වශයෙන් දැන ගැනීම රූප ධර්ම රූප ධර්ම දැන ගැනීමට වඩා සංකීර්ණ උදයක් බොහෝම පරිචයකින් ලබා ගත යුතු දෙයක් කොච්චරද කියලා කියනවනම් සාමාන්‍ය ආධුනිකයට හිතා ගන්න බැරි දෙයක්. ඒ නිසා ආධුනිකයද කියනවා භාවනා පටන් ගන්නකොට ශෝක නැති දැනකින් පටන් ගන්න. ශෝකයේ තිබීම අසප්පායයි කියලා. නමුත් මේකෙන් අදහස් කරන්නේ නැහැ ශෝකාවතර හැමදාම භාවනා මධ්‍යස්ථානයේ ඉන්න ඕනේ. හැමදාම මේ ඉරියව් පරියන්ක ඉරියව්වේදී විතරයි භාවනා කරන්න ඕනේ. එනත සක්මණේ විතරයි එහෙම මොනවාක්වත් නැහැ. යා පරියන්කේ දැනගත්තා නම් සක්මන්ට ගියා නම් එදිනදා වැඩවලට සම්බන්ධ වුණා නම් එnde end end end ඒ ශෝකයේ කියන ඉස්සල්ලා නරකයි කියපු දේ අසප්පායයි කියපු දේ භාවනාවට ආහාරයක් වෙනවා. ඒ වෙනකොටත් අර කායන පසන, වේදනාන පසන, චිත්තාන පසන හොඳ පදනමක් දීලා තියෙනවා. ඒ පදනම මත ඉඳගෙන මේ සාමාන්‍ය පොළවේ ඇවිද ගන්නට පුංචි කාලේ ඉගෙන ගන්න දරුවේ ඒ පොළොවේම ඒ දරුවම ලොකු වෙලා ඒක උඩ මේ සර්කස් පෙන්නනවා. සායි විශේෂ දක්ෂතා පෙන්නන වෙලාවක් තමයි මේ ශෝකයත් එක්ක භාවනා කරන වෙලාව. ඒක නිසා මේ කායන පස්සන වේදනාන පස්සන චිත්තාන පස්සන ඉක්මවලා ඉතාලම ගැඹුරු තැනකට ගියාට පස්සේ මේ ශෝකේ වගේ දේවල් ධර්මානුපස්සනා කොටසට දාලා ආර්ය සත්‍යයක් වශයෙන් දේශනා කළා තියෙනවා. ඒක නිසා මේකෙදි පුතුමාකාර මූල ධර්මයක් මතුවෙනවා මේක හිතා ගන්න බැරි වෙන්නත් පුළුවන් නමුත් අදිෂ්ඨාන පූර්වක හොඳ ගුරුවරයෙක් අතේ පුහුණු කරනකොට යම් දවසක නම් තමාවසයෙන් වර්තමාන වශයෙන් මේක අවබෝධ කරගන්න පුළුවන් නමුත් වෙන කෙනෙකුට මේක අවබෝධ කරලා දෙන්න පුළුවන් කියලා නම් හිතන්න තමයි බොහොම මේ නිසා හරුවචනාංශයේ තමන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට පස්සේ මේ ධර්මයේ දේශනා කරනවට වැඩිය හොඳයි නොකරන එක කියලා හිතාගන්න. ඊ타නත්ම දුෂ්කරයි. ඊ타නත්ම ආයාස කරයි. ඊ타නත්ම පරද්දන සුළුයි. ඊ타නත්ම වෙහෙස කරවට සුළුයි. නමුත් ඒ වෙහෙස තරමට පරදින තරමට ආයත කර තරමට සෝකේ තේරුම් ගැනීමෙන් ලැබෙනා වූ ස්පාසුව මානසික නැහැ. අමානුෂිකයි. ඒ මොකද මනුස්සයෙක් එක්ක මේ කතා කරන්න ගියා මනුස්සය හිතන්නේ මේ දුක් වඩන්න මේ බණ කියනවා දුක් වඩන්න මේ භාවනා කරනවා දුක් වඩන්න මේ සතිපට්ඨානේ තියෙනවා වාගේ කියලා හිතනවා මේ ශෝක භාවනාව ගැන කතා කරනවා. ඒ ශෝකේ පිළිබඳ භාවනාව අපේ අභිධර්ම පොත්වල ලියලා තියෙනවා. ඒක සඳහන් කරලා තියෙනවා ජාතිපත්‍ය ශෝකෝ ඡාතිය හේතු ධර්මයයි ශෝකය ඵල ධර්මයයි. ඒ නිසා ශෝකයක් ආපු වෙලාවෙදීම ඉතාමත්ම අභිධර්මානුකූල සඳහන් කර තියෙනවා ඡාතිය තියෙනවනම් ශෝකය කියන. එක දවසක් අර ඒ ස්වාමීන් වහන්සේ දැන්ට අපවත් වෙලා බොහෝමත්ම කවුගෙත් මේ දේශීය අත්තගේ සිත්ගත් බටේර ස්වාමීන් වහන්සේ නමක් ඉතාමත්ම අරණ්‍යගතව ගත කරලා තියෙනවා. පස්සේ ඒ ස්වාමීන් වහන්සේගේ මේ වාද විසාලි කරගැනීමේ අවශ්‍යතාවයක් සඳහා කොළඹට ගිය වෙලාවේදී සාදරයෙන් බාරගත්ත පාස්කම්ම කෙනෙක් ඒ ස්වාමීන් කටයුතු කරන කාලේ දාණය දෙන්න සූදානම් වෙලා ඉතින් මේ සානසෙත් එතන ගියාම ඒ දාහන ටිකක් වළඳලා තමන්ට දාන්න තේරෙන භාෂාවෙන් බණ ටිකක් කියන එක චාරිත්‍රාක් කරගෙන තියෙනවා. ඉතින් ඒක දෙපැත්තටම බොහොම කලාතුරකින් හම්බෙන අවස්ථාවක්. දෙපැත්ත මේ නිසා බොහෝමත්ම සුවද විශ්වාසයක් ධාර්මික සම්බන්ධයක් ඇති කරගෙන තියෙනවා. ඉතින් මේ උපාසකම මේ ස්වාමීන් වහන්සේ වැඩි වෙලාවේදී ලාංකික උපාසකම කෙනෙකුට ආර පටන් අරගෙන තියෙනවා සම්බන්ධ කරගෙන තියෙනවා දාහනට. ඒ අම්මත් බොහෝමත්ම මධ්‍යම තරුණ වයසේ ඇවිල්ලා මේ දාහන සම්බන්ධලා බණ බණ ඉවරලා මේ ශාන්වංශේ ධර්ම සාකච්ඡා කරනකොට ඒ ස්වාමීන් වහන්සේන් අර ළඟ ගෙදරු පාසකම් මහනවලු ස්වාමීන් වහන්සේ මේ මම මේ මගේ පළවෙනි විවාහය බොහොම ආදරෙන් බොහොම සભ્યත්වයේ ඇතුව සමාජ ධර්මano සිද්ධ කරා මගේ මහත්යත් බොහොම හොඳ කෙනෙක්. නමුත් අපේ ලැබිච්ච පළවෙනි දරුවා ඉතාමත්ම සුරතල් බහතෝරණ වයසේදී මිය පරලෝ ගියා. ඒ නිසා මගේ මුළු ජීවිතේම ශෝකෙන් වෙලිලා තියෙන්නේ. ඇයි ස්වාමීන් වහන්සේ මේ වගේ කිසිම දෙයකට ලෝකෙට අය හතරක් නොදෙන්නේ නැහැ. මේ අහිංසක දරුවට මේ වගේ කර්ම විපාකයක් පරිසම් දුන්නේ ඇයි මට මෙහෙම ශෝකයක් ආවේ කියලා. ඒ ධර්මයට වෙච්ච දේ කොච්චර අසාධාරණද කොච්චර මේ අකාරුණාවන්තද ඇයි මේ විදිහේ දෙයක් මොකද්ද මේ ජීවිතේ කියලා ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කිව්වලු මේ ඒ දරුවට ආපු මරණ දුක ජාති දුකේම කොටසක්. දරුණේ දුකට පත්වන ඉපදිච්ච නිසා නමුත් ඒ දරුවා උපදින දවසේ කොච්චර හතුටු වුණා. පළවෙනි විවාහයේ පළවෙනි බබා මේක තුල ජරාව තියෙනවායි කියලා මරණය තියෙනවායි කියලා ශෝකය තියෙනවායි කියලා පරිදේවය තියෙනවායි කියලා උපායාසය තියෙනවායි කියලා හීනකින් අත් හිතුවේ. හිතලා තිබුණා නම් උපත්යේදී උඹ ටිකක් කනගාට වෙනවා ඔන්න ජරාවක් උපන්නා. සිතාතු කුමාරයා දැක්කේ රාහු ජාතම් බන්දරන් ජාතම් කිය ඕක පෙන්වන්නට බෑ යන් අනික් ආගමකයන්. ඒගොල්ලෝ කියන්නේ මේ දරුවා උපදිච්ච දවසේ ආමංගල්‍ය කතා කතා කරන්නේ. අමංගල්‍ය කතාවක් නෙවෙයි මේ කාරණා විසඳන්න ඕනේ දෙපාරේ එනිසා අපි ළඟ තියෙන සෑම ඔය හොඳයි කියන ආශිර්වාදයක් තුලම මරණයේදී බිම් මේ නයි නයි බිම්මල් හත්ත පස් කඳුලක් ඔළුවේ තියාගෙන නැගිටිනාසේ උපදින හැම කෙනා මරණයත් එකයි උපදින්නේ ජරාවත් එක්කමයි උපදින්නේ ඒ විතරක් නෙවෙයි ශෝක පරිදේව දුක්ඛ දෝමනා සුපායාස කියන මේ අනිවා අනායාසයෙන් එන අනියන්දු සියල්ලම අරගෙන එන ඒ જાතියේදී අපි බොහෝම ජයටපත් වෙනවා මම මවක් පාටපත් වුණා අපේ පෞල් ජීවිතයේ පූර්ණත්වයටපත් වුණා බබෙක් උපන්නා කියලා. ඒක පූර්ණ සපක් විදිහට බලාගෙන අනේ ඒක ආකාලෙම හැරිලා ගියාම මුළු ජීවිතේම තැවෙනවා, තැවෙනවා අර ව්‍යසනය නිසා. ඉතින් කවුරු හරි මතු කරලා දෙන්න ඕන જાතිය උපන් දවසේමයි ඕක උපන්නේ. නමුත් ඒ දැක්ක නැති නිසා. ඒක නිසා ශෝකයක් එනකොට අපි මේ ශෝකයෙන් ද්වේෂ සහගතව වෙලී ගන්නවා. අතර ශෝකයක් වෙලා ගැනීම මතම තමයි ශෝකයක් ශෝකයක් වෙන්නේ. ඒ වෙලෙන්නේ නැතුව ශෝකේ ආපුවාම මේක යෝනිසමනසිකාට ලක් කරන්න නම් නැවතත් මම මතක් කරන හොඳ කායනුපස්සනාවේ දක්ෂතාවයක් තියෙනවා. වේදනානුපස්සනාවේ දක්ෂතාවයක් තියෙනවා. චිත්තානුපස්සනාවේ දක්ෂතාවයක් තියෙනවා. තිබුණොත් ඔහුට පුළුවන් වෙනවා මේ දුක්ඛ දෝමනස සහිත මේ ශෝකේ එහෙම නැත්නම් මේ චෛසික தත්ත්වය තේරුම් ගන්න. අපි භාවනාවල් පැත්තට යනකොට අපි දන්නවා ආනාපානිය හෝ පිම්බීම හැකිලිම හෝ වෙන සංස්කාර කොටසක් අරගෙන අපි භාවනා කරගෙන යනකොට ඒ භාවනා සාර්ථක වෙනවා නම් ක්‍රමයෙන් අපිට ඒ අරමුණ මුණට මුණ දාලා හිටින අවස්ථාවක් එනවා. ඒ தත්ත්වය ආවට පස්සේ ඒක තේරුම් අරගෙන දැන් අපි ප්‍රධාන වශයෙන්ම අරමුණයි හිතයි මුණට මුණ දාලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේක සමත වශයෙන් හෝ විපස්සනා වශයෙන් හෝ මේකට පුළුවන් තරම් ලංවීම. ඒ ලංවීම කරන්ද අනිකුත් බාහිර ධර්ම රණ්ඩු කරද්දී අමාරුයි. හිතාගන්න අමාරුයි. දැන් අපිට එහෙම තත්ත්වයක් නැහැ. දැන් තියෙන අරමුණට මුණ දාලා දැන් තියෙන හැකි තාක් දුරට මේ දෙක අතර සමීප සම්බන්ධතාවයක් ඇති කරන්නයි කියලා අරිට වඩා අර අවස්ථාවිතොත් ආරම්භ වෙදී කියලා දැන් පංගහිත විරියෙන් අත්ගත්ත ගත්ත දේ අත නාරින ස්වරූපෙන් දිගට භාවනා කරගෙන යනකොට මේ අරමුණේ සියුම් වීමක් එන්න පටන් ගන්නවා. සමහර වෙලාවට සාන්ත භාවය තුළ සියුම් වෙනවා සමහර වෙලාවකට තානත්ම සක්‍රීය භාවය තුළ උස්සන්න භාවය තුළ සියුම් වීම වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සියුම් වීම අරමුණේම හිත එකද කිට්ටු වෙන වෙලාවේ සියුම් වේගන යනකොට අපි ශාරීරියේ තැන් තැන් වල පුංචි පුංචි වේදනා කොච්චර දෝ පහළ වෙන්න පටන් අර ගන්නවා සමහර වෙලාවට මුළු කයම අයිස් කාමරයකට දාපුවාම ගල් ගැහෙන්න අයිස් වෙන්නේ කොහොමද හිරිවැටෙන්නේ කොහොමද ඒ තරමට සම්පූර්ණ මේ හිරිවැටීගෙන යන අංශභාගය හැදීගෙන යන හොඳටම වැඩේ. ඒව නැත්තම් ඇඟ පුරාම නයි කුඹි දුණා කනවා වාගේ කක් කියන නලියන සතු කොච්චර දෝ මත වෙනවා. ඒ නැත්නම් මුළු ශරීරයම ගලක් වාගේ, චකඩයක් වාගේ, තද වෙන, ගල් වෙන, පිටුරෙක් වෙලා ගත්තා වගේ වෙලා ගන්නකයි සමහරට වැగిරෙන ගති, සමහරට උණුසුම් ගති කොච්චරද මතුවේ. එතකොට යෝගාචරය කියනවා මේ නාම රූප ධර්ම වල ධර්මයේ ගෙවිගෙන ගෙවිගෙන යනකොට මේ වේදනන උපස්සනාව උඩ දමන ගතිය. වේදනන උපස්සනාව ඇවිල්ලා අවධානය ඉල්ලන ගතිය ස්වභාවිකයි. ඒ නිසා අරමුණ තියෙනවනේ හිතේ ඒ ඇති ඒක බලාගෙන මේ වේදනාවෙන් මතුවෙන ආ වූ සෑම සියලු දෙයක්ම දැක ගන්න නමුත් බලන්න යන්න දැනෙන්න අරින්ද ඒවට අවධානය යොමු කරන්න එපා තමන් අරමුණේම ගත කරන්න කියලා යම් අවස්ථාවක යෝගාවචරය මේ දක්ෂ වුණොත් වේදනා එනවා පවතිනවා යනවා තව ඊට වැඩි උග්‍ර එකක් එනවා පවතිනවා යනවා අපි ඒකට කියනවා වේදනානුපස්සනාව කියලා එහෙම නැත්නම් ඕක ඡායගතතර පස්සේ කියනවා වේදනා විජේ ඒ කියන්නේ වේදනාවක් නැතිවීම නෙවෙයි. වේදනාව එනකොටම දාන්න. ඇවිල්ලා යා අපිට කරදර කරන්න නැති, දොරටු කරන්න නැති අවධානය ගන්න හදනටි දාන්න. එයා යනවා. ඒ මුලැඳාග තුන දැක්කම විපස්සනා ඉවරයි වේදනාව සම්බන්ධව කියන වේදනාව විජේ. ඊට පස්සේ වේදනාවත් පවතිති හිතවිලියට. රාග හිතවිලි, අතීත හිතවිලි, අනාගත හිතවිලි, සැලසුම්, ද්වේෂ ඔක්කොම ඉන්න බලන්න. මේ කොච්චර ආවත් යෝගාවචරයට සතියට සමාධියට වැටෙනවනම් මූල කර්මස්ථානේ දැන් පවතිනවා. මූල කර්මස්ථානේ පවතිද්දිමයි මේ හිතවිලි රාශි රාශියෙන් කමක් නැහැ. මේ හිතවිලි එනවා පවතිනවා යනවා. මේ හිතවිලි එනවා පවතිනවා යනවා. ආන්නේ විදිහට මේ හිතවිලි વિશે වේදනා අරමුණේ හිත පවතිද්දී සෝගාවචරය දැනුණට දැන ගන්න යන්නේ. පෙනුනට බලන්න යන දීටපාම අර හිතවිලිත් යට වෙනවා. ඒකට කියනවා විතක්ක විදේ කියලා. මෙන්න මේ විතක්ක විදේ වේදනා විදේ යට කරාට පස්සේ තමයි අර උනේ මෙහෙම පවතිද්දි ඉති මොකදෝ කැති දෙයක් නැහැ කියලා ඒක නීරස වෙන ගති පාළ වෙනවා. අයියෝ මං වගේ තරුණ පිරිස් මේ වෙලාවේ කොයිතරම් කීයක් හරි හම්බ කරගෙන ඉන්නවද නැත්නම් දේවල් රස බලනවද මං විතරක් මේ හිතගෙන කොච්චර දෝ භාවනා කරනවා මොකද්ද මේක ඇති වැඩේ කියලා අර හොඳට යන භාවනාව පිළිබඳව මේ ශෝක සෝචන පරිසෝ මේ මතුවෙන පටන් ගන්නවා එහෙම නැත්නම් නීවස ගති මතුවෙනවා එපා වෙන ගති මතුවෙනවා බය ගති පාව වෙනවා මේ පහළ වෙනකොට යෝගාවචර හොඳට සතියෙන් සමාධියෙන් බැලුවොත් අරමුණ තියෙද්දි මේ මෙවුවා વિશે හැසිරෙන පටන් ගත්තොත් මේවා බලන්න පටන් ගත්තොත් මෙනෙහි කරන්න පටන් ගත්තොත් මේවා වැඩි වෙනවා. ඊ පදනම එනිරත ගති, ශෝක කරන ගති, පරිදේව කරන ගති සමාලාට ජීවිත සුසුම් හෙලනවා සුවා හෙලනවා. මේ සෑම දෙයක්ම ඉන්නේ ද්වේෂ පදනම. ආනේ ද්වේෂ පදනම දැක ගන්න නම් අර ඉස්සල වගේම අරමුණ මෙනෙහි කිරීමේ දක්ෂතාවය තිබිලා බෑ. අරමුණ මෙනෙහි කිරීම දක්ෂතාවය නිසා තමයි දැන් අරමුණ නොසලී පවතින්නේ. දැන් දැනගන්න ඕනේ මේ අරමුණ තියෙදි පැත්තකින් යන එන ධර්මය. වලට අපි යට වෙන්නේ මේක ද්වේෂයෙන් එන බව නොදැන හිටියොත් තමයි. අපි මේ මකන්න උත්සාහ කරන නොයවා නොදකින් නොපතන් කියලා කටයුතු කළොත් එnde එnde එnde එnde වගේ තියෙන දුෂ්ට ගති, ධර්ම ගති වැඩි වෙනවා. ඒ නිසා මේ වෙලාවේදී අපිට අවශ්‍යයි මේ පාපේ පාපේ වශයෙන් දැනගන්න. මොකද්ද පාපේ? මෙවුවා ඉන්නේ ද්වේෂ පදනම. මේ ද්වේෂ පදනම ඥාණයෙන් යටපත් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ දැනගන්න පුළුවන් නම් මේ අරමුණේ හිත පාදිත උන ද්වේෂයක් ආවා. උන ශෝකයක් ආවා. උන පරිජීවයක් ආවා කියලා එනකොටම ඒ ද්වේෂ පදනමට ඉන්න බැරුව යනවා ඒක බුදු විපස්සනා නිසා දැකීම නිසා ඇත්ත ඇත්ත වශයෙන් දැකීම නිසා පාපම් පාපතෝ පසෝ. මේක තමයි පළවෙනි පියවර. මේනේ මේ තියෙද්දි ඒක දිහා ඒක පේන දිගටම ඇරලා ඒකට මේ මූණ දෙන්න පටන් අරගත්තොත් ඒ ද්වේෂෙට හිටින්න බැහැ. ඒක එහෙම හැයිය. එතකොට ඒක ධර්මානුපස්සනාවක්. මේක තමයි ඇත්තටම කියනවා නම් විපස්සනාවේ හොඳ මේ සිරියන් අවස්ථාව ඊලන්දාරි යුගයේ මේක ඉස්සලා තියෙනවා තරුණ අවස්ථාවල් වල ඒ වේදනාව ජය ගන්නවා විතක්ක ජය ගන්නවා ඒවා මෙන්න මේ කියන ධර්මානුපස්සනාවට පුහුණුවක් තමයි ඒක නිසා අනිකුත් ආගම් වල ඇත්තන්ට ගාදුරට එන්න පුළුවන් බව පරිශනණයක් වෙලා තියෙනවා. නමුත් ඒව එනකොටම ඒගොල්ල කවදාකවත් මේ වගේ දේවල් එක්කට මුහුණ දීලා බැලීමේ හැකියාවක් නැති නිසා ඒක ਸਰබලධාරී දිව්‍යන් ආශය කියලා හිතලා වැඩේ නතර කරනවා. සරුවචනාදී කියලා තමයි දැනුනේ වැඩේ පටන් ගත්තේ මේන මේක එන ද්වේෂ පදනම දරගන්න. ඒ නිසා ඒක අයින් කරන්න තරයි මෙනෙහි කරන්නත් එපා. නොයවා කියලා හිතන්නත් එපා. මට පැමිණේවා කියලා බදා ගන්නත් එපා. මේන් ඉතුරු වෙන්නේ එකම දේවි ප්‍රේක්ෂාව විතරයි. හැප්පෙන්න හැප්පෙන්න අරමුණම පවතිද්දී වේදනාව එනවා, විතර්ක එනවා, ධර්මතා එනවා, කොයි එක ආවත් උලන් වදින්න තැනකපත් වෙන විචපන්දන් දැල්ල වගේ හිත නොසලී අරමුණම ආශ්‍රය කරමින් ඉන්නවනම් අර සෑම සිළු දෙයකම ඇත්තා වූ කුප්පන්න පුළුවන් ගතිය නැති වෙලා. නැති වෙලා යන්න යන්න යන්න යෝගාවචරයට පේනවා නිකන් ඉඳීමමයි සක්‍රියත්වයමයි මේ වෙලාව ජය ගන්න තියෙන ක්‍රමය. අරමුණේ සරණයි අරමුණේ පිහිටයි ඒක අධ්‍යා බලාන ඉඳින් අරමුණ ගෙවෙනවා. එහෙම ගෙවිගෙන යනකොට යනකොට අරමුණ විශේෂ උපේක්ෂාව පහළ වෙනවා. වේදනා විශේෂ උපේක්ෂාව පහළ වෙනවා. විතක්ක විශේෂ උපේක්ෂාව පහළ වෙනවා. මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් කියන දේවල් විශේෂ උපේක්ෂාව පහළ වෙනවා. ආනේ සංස්කාරයන් පිළිබඳ පහළ වෙන්නා උපේක්ෂා තුලින් බලන කෙනාට පැහැදිලිවම පේනවා මෙවැනි ශාසනයක් පවතින තරම් දවසක තැනක මේ ඥාතින් අතහැරීමේ ප්‍රතිපත්තියක් ජීවිතයට හඳුලා දෙන්නේ. නැත්තම් ඥාති විශ්සන වලින් අපිට කවදාවත් ගොඩේට ලැබෙන්නේ නැහැ. ඒ වගේම වස්තු අතහැරීමේ ප්‍රතිපත්තියක් ආගමික වශයෙන් අපිට ලෝකෙට හඳුනා දෙන්න වෙනවා. එහෙම නැත්නම් වස්තු ප්‍රදාන ඉන්න ඉන්න විශ්සන වැඩි වෙනවා. භෝග අතහැරීමේ ක්‍රමයක් අනිවාර්යම කියලා දෙන්න වෙනවා. මේ සීල වෘත දැඩි වෘත අතහැරීමේ ක්‍රමය ප්‍රතිපත්තියක් වශයෙන් මේ දැඩි මත මේ දෘෂ්ටි දුරු කිරීමේ ක්‍රමයක් ප්‍රතිපත්ති වශයෙන් අවශ්‍ය දෙන්නේ. ඒකට අපි කියන අභිනිෂ්ක්‍රමණය කියලා. ඥාතියින්ගෙන් වස්තුවෙන් භෝගයෙන් සීලයෙන් දෘෂ්ටියෙන් අබිනිෂ්ක්‍මණය කරපු කෙනාට තේරෙනවා මේ උපේක්ෂාවට ගියාට පස්සේ ඒක බොහොම ඥානවන්ත ක්‍රියාවක් එහෙම නැත්නම් බියගුළු ප්‍රශ්න වලින් පැන යාමේ ක්‍රියාවක් නෙවෙයි. ලෝකෙන් පැන යාමේ ක්‍රියාවකුත් නෙවෙයි. පුළුවන් නම් කරන්න කියන එකයි කියන්න තියෙන්නේ. ගොඩ ඉඳලා පීනන්න පුළුවන් හෝ බැරි හෝ කියලා සාහිතික පෙන්වනට වඩා පුළුවන් නම් මේ කුඩා වූ හෝ ඒවා මහත් වූ ඒවා ඥාති පරිවර්තයෙන් ගැලවේ. පුළුවන් නම් මේ කුඩා වූ වේවා මහත් වූවා භෝග වස්තු පරිවර්තයෙන් ගැලවේ. පුළුවන් නම් Taman ගෙන ආපු විශේෂයන ආව මේ අනමිති මේ වෘත සීල දැඩි වෘත අතහරින්. පුළුවන් නම් මේ දෘෂ්ටි අතහරින්. එම අතහැරියොත් ඔහුට ඊට පස්සේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපදීමේ හරය නැති වෙනවා. පදනම නැති වෙනවා. එහෙම නැත්නම් දෙවියන් ආශ්‍රය ආඥා කළා හෝ පැමිණිච්ච දුක්ඛ දෝමනස වලට මේ අනුකම්පාවෙන් හෝ කරක්ත. ඒ විලාදේදී යම් කිසි පිළියමක් කරන්න ඕනේ. පත්‍යම් ප්‍රතිපදාවජගෙන බෙහෙත් කරන්න ඕනේ, සාන්ති කර්ම කරන්න ඕනේ. නමුත් ඒ සාන්ති කර්ම කරන්නේ නැවත නැවතත් හොද හොද මඩේ දාලා ආය ශෝක නැති කරමින් ගිහලා කාම භෝගී කරන්නේ නෙවෙයි. ඒ ශෝකේ ඉන්නකොට භාවනා පටන් ගන්න බැරි නිසා ඊට පස්සේ ඒක සමතේ කරාට පස්සේ නැවතත් ඒ ශෝක උපදවන ඥාතින් වඩන්ට වස්තුව වඩන්ට භෝග වඩන්ට භූත වඩන්ට දෘෂ්ටි වඩන්ට යනවනම් ඉතින් එන්නේ தත්ත්වය වැඩි වෙයි කියලා හිතලා තමයි සරුවචනාහසේ ධර්මයේ දේශනා කිරීමට ප්‍රතික්ෂේප කරන්නේ. ඒක නිසා ඒ වැඩ පිළිවෙල තියා බලනකොට අපිට හැම වෙලාවෙදීම අපි ගැන තක්සේරුවක් කරගන්න පුළුවන්. ධර්මයේ මධ්‍යම ප්‍රතිපදාවට මූල කර්මස්ථානයේට ලං වෙන්න වෙන්න වෙන්න අපි මේ මහා ලොකුයි කියලා හිතාගෙන ඉන්න ඥාති සම්බන්ධතාවයේ නිකම්ම පුස්සත් තුච්ඡතෝ රිත්තතෝ පරතෝ අනත්තතෝ ආදී වශයෙන් නිකම් කොම්බයක් කිස්තියක් පවැටේ අපි මේ බලන්න හදන පරමාර්ථ කරන ධර්මයත් එක්ක බලනකොට ඥාතියෙන් අපිට ලබා ගන්න පුළුවන් සරණ තුච්ඡයි රිත්තයි අනත්තයි අනුංගෙදයක් ඒ වගේම වස්තුවකින් අපිට මේ ව්‍යසනයකදී සිද්ධ වෙන අර්ථය ගැන කල්පනා කරලා බැලුවොත් ඒක බොහොම අසරණයි. ඒක නිකම්ම නිකම් කොම්බේ විතරයි. ඒකත් අර අනත්ප ලක්ෂණය පෙන්වන ලකුණු හතරම පාම වස්තු විශේෂ කියනවා. භෝග විශේෂ කියනවා. සීල වෘත විශේෂ කියනවා. දෘෂ්ටි විශේෂ කියනවා. නමුත් මිනිස්යාට මේ ඥාතීන් වාස්තු භෝග සීල දෘෂ්ටි පිළිබඳව මහා භාරතයේ සඳහන් කරලා තියෙනවා මේ නාම්බුවේ ජීවත් වෙන මිනිහට මොනවානි සාධන නාම්බු කරන්නේ මට හොඳ ඥාති ඉන්නවා කියලා මොනවානි සාධන නාම්බු කරන්නේ මට වස්තුව තියෙනවා කියලා මට භෝග සම්පatti තියෙනවා කියලා මට මෙන්න මේ වෘත තියෙනවා කියලා මට මේ දෘෂ්ටිය තියෙනවා කියලා ඒකට මේ ඒ නාම්බු අතහැරීම මරණයට වැඩිය අමාරු කියලා මරණය පිළිගත්තොත් එමස කවදාකවත් අර දැඩිව ගත්ත ඒ නම්බු අතාරින්න කැමති නෑ. ඒව එකක්වත් Tamange නෙවෙයි. ඒවට හේතු වෙන්න වෙන්න කම්පන චංචල වැඩි වෙන්නේ. ඒ නිසා සරුවචනාංශ දේශනා කළා මහා කාලකාරාම සූත්‍රයේදී ඔය සීළු දේවල් එකක්වත් මම නොදන්නව නෙවෙයි. මේ වනහන බණ කියන මේ පිරිස්සල ඉන්න සතාගත වහලකටපත් වෙච්ච නැති සෑම සීළු දෙනාම හිතන පතන ධර්ම සියල්ලම මම දාන්නේ. වෙනස තියෙන්නේ ඔයගොල්ලෝ එකට හේතු වෙලා ඉන්න මම මේකට හේතු වෙලා නැහැ. මේ කියනකොට මහා පොළොවේ හෙල්ලුම් කෑවයි කියලා තියෙන තුන් වතාවක්. ඒකයි සරුවඥ කියලා කියන්නේ. එනිසා ඥාතීන් මරන්න හදනවක්වත් ප්‍රතික්ෂේප කරන්න හදනවත් ඥාති ඥාතිගේ මට්ටමට කියන්නේ ඒක පිළිබඳ විහංජනා කරන්න එපා. භෝග භෝග මට්ටමේ කියන්නේ ඒක පිළිබඳව මම මානී කියලා විහංජනා කරන්න යන්න එපා. වස්තු වස්තු වශයෙන් කියන්නේ මේ මත වාද නැත්තම් අපේ වෘත ඒ මාත්‍රෙන් කියන දෘෂ්ටි දෘෂ්ටි මාත්‍රෙන් කියන්නේ මෙවට කරන්න පුළුවන් වෙන්නේ ව්‍යසන ඇති කිරීම පමණයි ශෝක ඇති කිරීම පමණයි. නමුත් අභාග්‍යයකට වගේ මේව නැතුව ජීවත් වෙන්නත් බෑ. පුතඥය කියලා කියන්නේ මේ පහේ එකතුවක් තමයි. ඒ නිසා අපි ආසන්න වශයෙන් පැහැදිලිවම දැනගන්න ඕනේ පාපම් පාපතෝ පසති මේ ධර්මතාවයන් ධර්මතාවයන් වශයෙන් දැකගෙන ඒ පාපයෙන් මිදීමට ඒ පාපය පිළිබඳව නිර්වින්දනය කිරීමට විමුක්තිය ලබා ගැනීම තමයි අපි හිතම කල්පනා කරන්නේ. මෙන්න මේ කල්පනා තමයි යෝනිසමනසිකාරය කියන්නේ. මේ යෝනිසමනසිකාරය ඇති කිරීම තමයි ධර්මානුපස්සනාවේදී අත්‍යවශ්‍යයි. ඒ අත්‍යවශ්‍ය භාවයේ සිද්ධ වෙන්නේ සුතමේ වතෙන් අහලා වොන්න මේකේ තියෙන අමුත්ත මේකේ තියෙන අරුම භාවය මේකේ තියෙන විශේෂණ තේරුම් ගන්න. ඊට පස්සේ ඒක Taman දන්න ඉතිහාස භූගෝලත් එක්ක තරකත් එක්ක ගලපලා චින්තාමේ වශයෙන් කල්පනා කරලා බලන ඔය කිව්වට ඕ ඥාති නතරලා දරුවන් වෙයිද අධිශිකේ නායකවක් ගන්න කවුද ඉන්නේ වස්තු අතහැරලා කොහමද නිස්සන්නනේ කුටිපතේ මොනවාරි සඳහන් කරලා දුන්නත් සම්මුඛේ ඉඳ ගන්න භෝග අතහැරලා කොහමද ඒ වගේම අපි ගෙනාවු මති මතාන්තරත් ඇහැරලා කොහොමද? දෘෂ්ටි අතහැරලා කොහොමද කියලා අපිට යන්තා පුතග්ජන ඥාන තියෙනකන් අපි කරන්නේ මේව බදාගෙන ඉන්නවා. ඊනෙමුත් බදාගෙනවා, හැබෙහිනුත් බදාගෙනවා, දවලුත් බදාගෙනවා, රැයත් බදාගෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ පාපම් පාපතෝ විශ්වා පාපේ පාපේ වශයෙන් දැනගෙන මේ පිටවන්දව නිකුින්දනයක් පාල කරන්නේ. ඒක චින්තාමය මට්ටමේ සමහරුන්න සිද්ධ වෙනවා. අවසානයේ ඒක සිද්ධ වෙන්නේ අර ආරමුණට හිත දානවා අරමුණ පවතිච්ච වේදනා හසුරවනවා අරමුණ පවතිච්ච විතක්ක හසුරවනවා අරමුණ පවතිච්ච ධර්මතා හසුරනකොට තියෙන මේක ඒකාන්තයෙන් මේ ජීවිතේ කරගන්න පුළුවන් ඒ නිසායි සත්‍යපට්ඨාන අවසාන සඳහන් කරන්නේ අවුරුදු 7ක් මේ විදිහට දැඟලුවොත් මේක පිළිබඳ සාතිකයක් ගන්න පුළුවන් කියලා. ඒ නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන ධර්ම සාමූහ්‍ය වශයෙන් අපි මේ විදිහට පෙන්වන්න පුළුවන් ඒක පිළිබඳව දීගණිකායේ සඳහන් වෙන සතිපට්ඨාන සූත්‍රයේ එකට එකට එකට එකට වෙනස් අර්ථකථන දෙනවා අද ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාදීපත් කරගත්තේ මේ වගේ පවතින පොදු කර්ම ටිකයි මම හිතනවා කාටවත් මේක පිළිබඳව අත්දැකීම් තියෙනවා මූල ධර්ම පිළිබඳව පිරිසිදු ඥානය අවශ්‍ය නම් ඒ පොත්පත්වල තියෙන දේත් එකතු කරගත්තාම මෙතුආකල් බලපු තාලයට වඩා වෙනස් ක්‍රමයකට මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස දිහා බලලා ජීවිතේ සතුටින් මොන දේ ශෝකයට සතුටින් මොන දෙන පිසක් වාටපත් වීමේ මේ සතිපට්ඨාන මුලින්ම සඳහන් කරන්නා වූ හරි ගියාම ගාස්තු ගෙවීමේ ක්‍රමයට සඳහන් කරන ආනිසංශ පිළිබඳව වෙනකට වඩා ලොකු බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් නම් ඒකට ඉතින් අදහස් වෙනවා ඒ කියන්නේ බණ ටික ඇහිලා තියෙනවා බණ ටික සාකච්ඡා වෙලා තියෙනවා ඒක සුසු අත්දැකීමක් තමයි තමන් තුළ තියෙනවා ඒ නිසා මේ පැය තුළ යම් තාක් මූලධර්ම කරුණු ඉදපත් වුණා නම් ඒ කරුණු තම තමන්ගේ අත්දැකීම එකට කරගෙන මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පිළිබඳව ඒවා ඒවා හතියෙන් දැක ගැනීමට ඒ වාගෙන් නීති විඳිනේ විමුක්තිය විරාගය ඇති කර ගැනීම පිණිස කුසල ඡන්දයක් පහළ වුණා නම් ඒකම මේ අර්ථය ඉස්තිතු වුණා වෙනවා ඒ දේ පිළිබඳව සියලු දිනාම ශ්‍රද්ධාව සත්‍ය විදියේ සමාධි ප්‍රඥාව යුණ වේවා වැඩි වේවා කියන කරුණාවෙන් මෛත්‍රී ධර්ම දේශනාව මෙතේ සමාප්ත එත්තාවතාජම් මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti විද්‍යා එත්තාදාදනම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති එත්තාදාදනම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ